පුනරාලෝකය සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ගුවන්විදුලි සංස්ථාවේ සංරක්ෂණ පුස්තකාලය පිළිබඳව ප්‍රේමකීර්තිද අල්විස් මහතා නිෂ්පාදනය කළ සංරක්ෂණ පුස්තකාලයෙන් වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට. නායිකා විරාජමාන වූ අපගේ සායවැනි ජෝර්ජ් මහරජතුමාණන් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් රාජ පිරිසය අපගේ නීතිවලට අනුව අතිඋත්තම එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි නම්දස් කුමාරිකාවුන් වහන්සේ වෙත ප්‍රතිය පාරම්පරික උරුමය වූ පරිද්දෙන් අවශ්‍යයෙන් පැවරෙන බැවින් එකී අත්උත්තම එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි කුමාරිකාවුන් වහන්සේ අපගේ ස්වර්ගස්ත වූ අනුස්මරණීය මහරජුරුවන් වහන්සේගේ දිවන ප්‍රාප්තිය සරණ කොටගෙන දැන් මෙතෙන් පටන් අපගේ පරමෝත්තුෂ්ඨ රාජනීන් වහන්සේ හැටියට දෙවැනි එලිසබෙත් යන නමින් උන්වහන්සේගේ යටත් වැසියන් වශයෙන් රාජපාක්ෂික භක්ති ප්‍රේමාත්යෙන් යෙදී පිළිගන්නා බව ශ්‍රී ලංකාවේ අග්‍රාණ්ඩුකාර අග්‍රාණ මාත්‍ය හා අනෙකුත් රාජ්‍ය මාත්‍යයන් යන අපි එක හඬින් එක හිතින් එකම සම්මුතියෙන් එළිදරව් කර මෙයින් ප්‍රකාශ කර සිටුම්හ වර්ෂ 1952ක් වූ පෙබ්‍රවාරි මාස 8 වෙනි දින කොළඹදී පිටෙන් ඇසුණු අන්නේ හඬ කෙරෙහි ඔබගේ සවන් දැන් යොමු වී ඇත. 1951 පෙබරවාරි මාස 8 වෙනිදායි ඔන්න ඔය ප්‍රවෘත්තිය ගුවන්විදුලියෙන් එවක ගුවන්විදුලියෙන් ප්‍රචාරය වුණේ. ඔය ප්‍රවෘත්තියෙන් කියුණ දේ ඔබේ මතකයේ තබා ගන්නා ලෙස ඉල්ලීමක් කරනවා. මේ විචිත්‍රාංගයේ අවසානයේදී මේ හා සම්බන්ධ වන නිසා විචිත්‍රාංගයේ අවසානයේ සහ මුල ගුවන්විදුලියේ සංරක්ෂණ ගබඩාව පිළිබඳව අමුතුවෙන් ඔබට හැඳින්වීමක් කළ යුතුයයි කියා මා කල්පනා කරන්නේ නැහැ. මොකද විටින් විට ඇතම් අවස්ථාවන්හිදී ඉතිහාසය පිළිබඳව නැත්නම් අතීතය පිළිබඳව තොරතුරු සොයා බලන විට අපට තිබෙන එකම මූලාශ්‍රය ගුවන්විදුලියේ සංරක්ෂණ ගබඩාවයි. යම්කිසි සිද්ධියක් එහෙම නැත්නම් යම්කිසි පුද්ගලයෙක් යලි ජීවමාන තත්ත්වයට පත් කරගන්නට සාධක එහෙම පිටින්ම තෝරා ගන්නට පුළුවන් ගුවන්විදුලි සංරක්ෂණ ගබඩාවෙන්. මේ ගබඩාවට ඇතුළත් වෙනවා තැටි සහ පටි. මේ පටි සියල්ලම සුරක්ෂිතව තැන්පත් කර තබා තිබෙනවා. රටේ ජාතියේ විවිධ සිද්ධීන් එහෙම නැත්නම් සිදු වූ ප්‍රවෘත්තීන් එහෙමත් නැත්නම් වැදගත් යයි සැලකෙන අවස්ථාවන් පිළිබඳව තොරතුරු මේ පැටිවලත් පටිවලත් අඩංගු වෙනවා. එපමණක් නෙවෙයි බොහෝ විට ජනනායකයන් එමෙන්ම වීරවරයන් එමෙන්ම ජාතියට දේශයට සේවා කළ සාහිත්‍යකරුවන් කලාකරුවන් ආදීන්ගේ කටහඬ පවා මේ පැටි ගබඩාවේ නැත්නම් මේ සංරක්ෂණ ගබඩාවේ තැන්පත් වෙලා තියෙනවා. අද මේ කරන කටයුත්ත ඉතාමත්ම වැදගත් මංගල්‍ය අවස්ථාවක්. අපි සිංහලයන්ට බෞද්ධයන්ට පමණක් නොව සියලුම ලාංකිකයන්ට වෙනවාට කිසිම අදමානයක් නැහැ. පුද්ගලික ලෙස ඉතා යථාර්ථමින් මමත් ඉතා ප්‍රීති වෙනවා ආඩම්බර වෙනවා මගේ වාසනාවකට මට මේ කටයුත්ත සා විශාල දෙනෙක්ගේ වැදගත් උදව්ව ආදාය ඇතුව කරන්ට ඉඩක් ලැබීම සම්බන්ධ. පින්වතුනේ මිනිස්සෙක් වාගේ නගරයකට ජීවිතයක් කියනවා. උසස් ජීවිතයක් වෙන්න පුළුවනි. වැදගත් ජීවිතයක් වෙන්න පුළුවනි. ගෞරවනීය ජීවිතයක් වෙන්න පුළුවනි. ශ්‍රද්ධාවත් ජීවිතයක් වෙන්න පුළුවනි. එසේ නැත්නම් ඒක වෙනස් වෙන්න ඉඩක් තිබෙනවා. යම් කිසි පුද්ගලයෝ අපේ රටේ හිටිනවා නම් අපි ගෞරව කරන පුද්ගලයෝ දුටුගැමුණු මහ රජතුමා පරක්‍රම බාහු රජතුමා සහ විශාල පිරිසකට අපි ගෞරව කරනවා නම් මේක ප්‍රථම හිටපු අයට ජනත හිටින අයට එසේම අපේ ගෞරව යම් කිසි ස්ථානයකට නගරයකට දිය යුතු නම් පුරාණ සුද්ධ අනුරාධපුර නගරයට වඩා අපේ ගෞරව අයිතිව තිබෙන නගරයක් අපේ මේ රටේ තිබෙනවායි කියලා කල්පනා කරන්න ඉඩක් නැහැ. දිවංගත අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක මහතා අනුරාධපුර නවනගරයේ විවෘත කරමින් ප්‍රවත්තු කතාවකින් ඒ අනගාരിക ධර්මපාලතුමා පිළිබඳව යමක් අමුතුවෙන් කීම මෙහිදී ඔබට කළ යුතුයි කියලා මම හිතන්නේ නැහැ. ශ්‍රේෂ්ඨ වීරවරයෙක් වශයෙන්, ජාතික වීරවරයෙක් වශයෙන් අනගාരിക ධර්මපාලතුමා පිළිබඳව මතක සටහන් ඔබේ මතකයේ. සිදු සකල කීමකට හේතු යකම ධර්මයන් සාගතන් වහන්සේ විසමදාරලා සිටේ. එනම් මෛත්‍රී ධර්මයන්. අනෙක් සිරුම කාරණාවට හේතු භූත වූ ප්‍රධාන ධර්මයක් නම් අප්‍රමාදයයි. අනිත් සිරුම ධර්මයන්ට ඒකාකාරව පවතිනා වූ සමුද්ද භාවයෙන් කරනා වූ එකම ධර්මයක් නම් වීර්යයයි. මෙන්න මේ ධර්ම තුන බුද්ධාගමකාර සමූහාවකින් අදින් විකටගෙන අප්‍රමාදෝ කියනා වූ අප්‍රමාදෝ අමතපදම් කියන ඒ ගාථාව ඉගෙනගෙන මුරුම වැඩ ප්‍රමාද නොකර දැන් දැන්ම කුසල තියාලේ යෙදී කරන්නා වූ තමන් පව්වත් හෘදමාලා මරණය ගැන මට පැමිණි එම නිසා මම වාමනට කරගන්න ඕනාය ජීවිත ගන්න ඕනාය ධනවන්තයා වෙන්න ඕනාය පෞත්‍රීමත් වෙන්න ඕනාය කියා කල්පනා කිරීම අප්‍රමාදයට ප්‍රයෝජනවත් වූ ධර්මයි මේ වන්තිම හරිස්චන්ද්‍ර දීරා කොට රාජ්‍ය කලා වූ ධර්මාශෝක මහරජ කුමාරගේ පුත්‍රවන මුනි මහරහතන් වහන්සේ මේක අවුරුදු 2118කට පෙර පොටොන් මත පුර 15ක් දවසේහි ශ්‍රී ලංකා ද්වීපයට වැඩමවා පළමුවෙන් වැඩ සිටිය ස්ථානය මිහි කලා පර්වතය වේ. එදින ලංකාවේ දේවානම් සියතිස්ස මහරජතුමා ප්‍රධාන සිංහල පිරිස මෙම මහරහතන් වහන්සේගෙන් අසන ලද ධර්මය නිසා ශ්‍රී සම්සන්නේ කෙරේ පූජ්‍ය රඹුක්වැල්ලේ සිද්ධාර්ථ හිමි විහාතා ප්‍රකට සාහිත්‍යදරයෙකු සහ කවියෙකු වූ රතියල් තෙන්නකෝන් මහතා. පාචාර්යෝත්තම ශ්‍රී ධර්මානන්ද මාහිමියන් වහන්සේගේ කාලයේදී මෙහි පැමිණි විද්වත් මුනිදාස කුමාරණතුංග මහතා එක් අවස්ථාවකදී ප්‍රකාශ කළේ මෙසේ මා මෙම පිරිවෙන් ඉගෙනීම නොලැබුවත් මා ගුරු කොට සලකන්නේ ශ්‍රී ධර්මාරාම මාහිමියන්ගේ කෘතිය එබැවින් උන්වහන්සේ මාගේ ගුරුවරයෙකු ලෙස සම්භාවනා කරමි යනුයි. එහෙයින් ඔබ විසින් රචනා කොට මා වෙත පිරිනමන ලද මෙම මාහැඟි සිංහල ග්‍රන්ථ වංශය මෙම පිරිවෙන පිටුවා වදාළ ඒ රත්මලානේ සී ධර්මාලෝක රත්මලානේ සී ධර්මාරාම මාහිමිවරුන්ගේ ශ්‍රී නාමයට පූජෝපහාරයක් වේවායි ප්‍රාර්ථනා කරමි. දේශ බස රැසට දැඩි මෙහෙයක් කළ විශාල මෙහෙයක් කළ මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා වරක් මේට අවුරුදු 10කට 15කට පමණ පෙරදී ගුවන්විදුලි විස්තර ප්‍රචාරයක් කරමින් සීමා බෝධීන් වහන්සේ පසුකොට උත්සව පෙරහැර තවම අලුත් නගරය සීමාව තුල පිහිටි මංගල ශිලා ස්තම්භය වෙත පැමුණුනේ නැහැ. මේ මංගල ශිලා ස්තම්භය සමීපයේ සිට කතා කරන මම ඒ නිසා පෙරහැර සම්බන්ධ විස්තරයක් කිරීමට මට පුළුවන් කමක් ඇති කියලා සිතෙන්නේ නෑ. මක් නිසාද පෙරහැර මේ ස්ථානයට නොපැමිණෙන නිසා. මංගලශිලා ස්තම්භය සමීපයේහි පැවැත්වෙන උත්සවයේහි විශේෂ අංගයන් වශයෙන් පවත්වනු ලබන්නේ මහා සංඝයා වහන්සේගේ ත්‍රිත් ධර්ම දේශනාව සහ උත්සව සභාවේදී ලෝක දෙනා විසින් පවත්වනු ලබන කතාවලුත් වෙනවා ඇති. පළමු වරට අභ්‍යවකාශයේ තරණය කළ මිනිසා වශයෙන් ප්‍රථම මිනිසා වශයෙන් කීර්තියක් දරන වාර්තාවක් පිට වූ රුසියානු ජාතික Юрий Гагарин මෙහි පැමිණි වේලාවේ. И надо сказать, что я считал для себя не за большую честь выполнить этот э, космический полет, а я считал для себя за великую честь выполнить этот космический полет. Космический корабль я чувствовал, конечно, громадную ответственность, которая а, легла на мои плечи. Нужно было полететь в космос. Там еще никто не был. Не знали, как будет вести себя человек в космическом пространстве. විදේශීය දේශීය වීරවරයන්ගේ එමෙන්ම විවිධ ශේෂ්ත්‍රයන්හි ප්‍රකට පුද්ගලයන්ගේ ජනනායකයන්ගේ තවත් ප්‍රමුඛයන්ගේ කටහඬවල රැසක් අපි සංරක්ෂණ ගබඩාවේ එකතු වී තැන්පත් වී තිබෙනවා. ඒ ඒ අවස්ථාවන්ට උචිත වන පරිද්දෙන් ඒ අවස්ථාවන් සිහි කිරීම සඳහා ඒවා විටින් විට භාවිතයට ගැනෙනවා. එපමණක් නෙවෙයි වරින් වර එක් එක් අවස්ථාවන්හිදී රටේ වැදගත් ආයතනයන්හි එමෙන්ම රටේ ජාතිය ප්‍රගතිය තකා සිදු වූ විවිධ සිද්ධීන්හි වාර්තාද අප සමග මේ සංරක්ෂණ කටගබඩාවේ ලැබී තිබෙනවා. මෙහිලා ලංකා ගුවන් සේවයට වැදගත් වූ එක් අවස්ථාවක් පිළිබඳව සටහනක් මට හමු වුණා. KLM නම් ගුවන් සමාගම සමග ලංකා ගුවන් සේවාව ඇති කරගත් ගිවිසුමක් අනුව පළමුවරට ගුවන් ගමනක් ආරම්භුණා. මේ ගුවන් ගමනට සහභාගී වූ එම්.ජේ. පෙරේරා මහතා ඒ පිළිබඳව මෙසේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් විස්තර කියා සිටියා. මේ පසුගිය අහස් ගමනේදී ලංකාවේ කොයිතු කොටස්වල මුලින්ද ක්‍රියාතර කළේ. අපි රත්මලාණෙන් පිටත් වෙලා ශ්‍රීපාද අඩවිය හරහා ගිහිල්ලා ශ්‍රීපාද කන්ද වටේ ගමන් කළා ඊගාවට නුවරඑළිය පාරේ මහනුවරට ගිහිල්ලා මහනුවරෙන් පොරොන්නරුවට ගිහිල්ලා ඊගාවට අපිට මාතලේ පාරේ කුරුණෑගල මීගමුව හරහා ඇවිත් කොළඹ උඩින් ගිහිල්ලා ඉම්පර කත්නාවට බැස්සා. ඉතින් ඒ සම්පූර්ණ ගමනට කොච්චර දුර කාලයක් ගත වුණාද? ඔය සම්පූර්ණ ගමනට මිනිත්තු හරියටම 90ක් පැයකමාරක් විතර ගියා. ඒ මීට අවුරුදු 10කට පමණ පෙර සිදු වූ පුවතක්. එෙහිදී එම්.ජේ. පෙරරා මහතා සමග සමග සාකච්ඡාවට සහභාගී වී ඇත්තේ එච්.එම්. ගුණසේකරයි. එච්.ඩී. විජේදාස ඔබට මතක ඇති නිවේදකයෙක්. වරක් 1957 දී කොළඹ ප්‍රදර්ශනයේ නැරඹීමට පැමිණි ශිෂ්‍යාවන් පිරිසක් සමග එච්.ඩී. විජේදාස මෙසේ සාකච්ඡාවක් පැවැත්වුවා. කොහින්ද ආවේ? හොරණ ත්‍රිපාලි විද්‍යාලයට. කාර්කදාල්. අපේ ගුරු මණ්ඩලයත් එක්ක ආවේ. කීදෙනෙක් විතර ආවද? ගෑන් ළමයි 75ක් විතරයි පිරිමි ළමයි 45 දෙනෙක් විතරයි බස් දෙක ඉතින් හුඟක් සෙනගැල්ස නිසා ඉතින් අපිට කිව්වා මේ අපු හසුරව ගන්න අමාරුයි හුඟක් සෙනගැල්ස නිසා ඒ නිසා ළමයි 10 දෙනා 10 දෙනා බෙදලා බාර දුන්න ගුරුතුමන්ට. ආ ඉතින් යා කොයි කොයි තැන් වලටද ගියේ? අපි ගියා කුණ්ඩසාලේ ඒ ගේලියන් දාලා තියෙන ඒ ප්‍රදර්ශන එතන බැලුවා. අපිට ඇත්තටම ලක්ෂණ මේවා මේ පළතුරු එළවලු වර්ගයෙන් ගොඩාක් දැක්කා. අපි අපි ඉස්සෙල්ලාම පටන් ගත්තේ මේ අස්කම් අධ්‍යාපන දෙපාර්තමේන්තේ අස්කම් මේ චිත්‍ර ලාකඩ වැඩ මහුම් ලී වැඩ 1958 පමණ ඇති වූ මහා ගංගොතර ඔබට මතක ඇති. මහා ගංගොතර 80 පුද්ගලයන් පිරිසක් සමග එම ගම්වලට ගොස් සාකච්ඡා පවත්වනු ලැබුවා. මෙහිදී එක් දරුවෙක් මේ ප්‍රකාශය කර තිබෙනවා සංරක්ෂණ ගබඩාවේ තිබී අපට හමු වුණා. ඊට පස්සේ ගිහින් උට වතුර ගෙටම ගල්ලා. ඊට පස්සේ ඒගොල්ලෝ එන්න දැක්කුවා ඒගොල්ලෝ බේරෙන්නම් කියලා. ඒතකොට ඔය බබා කොහෙද හිටියේ? ගේ. ගේ ඇතුළේ හිටියේ. ඒතකොට ගේ ඇතුළේ වතුර දැම්මයි අපිට. ඔව් ඊට පස්සේ තාත්තා ගිහින් තාත්තා මායි ගියා. තවත් ගෙදරකට සුගතදාස් මාව කියලා ඒ ගෙදරට ගිහින් කතා කරලා ඒ මිනිස්සුන්ටත් කතා කරලා ඒක එක්කගෙන ඇවිල්ලා අපිත් ගියා ඒ ගෙදරට. ස්විස් කේස් දෙකක් අරන් මේ ගෙදරට ඉන්නකොට මේ අඩි දෙකක් විතර වතුර ගැලුවා. ඊට පස්සේ නගින්න වතුර වැඩි. ඊට පස්සේ නැගලා ඉන්නකොට මේ තුන වෙනකොට අඩි 6ක් විතර ගැලුවා. ඊට පස්සේ යේ කොහෙටවත් වාල උඩට නැග වාල උඩට නැගලා ඉන්නකොට ගේ කැඩුණා. කැඩිලා මම එනකොට ඉස්සලා තාත්තා පීලාන ගියා. ඊට පස්සේ ඒක නායක කියලා මාමා ඒ මාව ළමෙක් ගිහින් එනකොටම ගේ කඩාගෙන ගේ කඩාගෙන ගිහින් ගහක් ගාවට ගියා ඊට පස්සේ ඒ ගහට ගහට ගත්ත ළමයි ටික ඊට පස්සේ බාලත් දෙවිය හිටියා ඒ ගහක කොටයක් අරස්සලා හිටියා ඒ කොටේ හිටියා ඉන්නකොට එදා රෑම ඉන්නකොට එක්කෙනෙක් වැටුණා එක්කෙනෙක් වැටිලා මිනිස්සු සේරම වැටුණා බාලත් ඊට පස්සේ ළමයි තිරබේරම හිටියා. ඒ දේශපාලනමය සංස්කෘතිකමය සමාජීය වශයෙන් හැම තියුණු සහ නොතියුණු සිද්ධියක්ම මෙසේ සටහන් වෙද්දී තමා විසුරුවාහල සංගීතමය නාට්‍යමය විචිත්‍රාංගමය වැඩසටහන්හි පිටපත්ද සංරක්ෂණ ගබඩාවට එක් වෙයි. අද එක්වන එවැනි වැඩසටහන් පිටපතක් තව අවුරුදු 10කදී තමාගේම අතීතය සිහි කරවා ගන්නට සමත් වෙයි. මේට අවුරුදු 15කට පෙර එසේ එක් වූ සංගීතමය වැඩසටහනක් මේ ගුවන්විදුලිය කම්කරු ජනතාව අතරට දියදා. සමුන්නාන්සේලාගේ ආත්මසන්නාදය බොහොම නාදවත් වේගවත් මා හිතන්නේ මිතුරේකට ටිකක් වැඩි සැලකුවා වෙන්නට ඇති. පී නෝබට් ප්‍රනාන්දු ඒ ගායකයායි. අපි විකල ජවනිකාවකින් නැත්නම් විකල ගීතයකින් කල්පනා කරන්නේ අදහස් කරන්නේ සමාජයේ දුර්වලතාවයකට පාරක් ගැසීමටයි. ඒ වුණත් ඒ විකල ජවනිකාව නැත්නම් විකල ගීතය 31ක් වෙන්න ඕන. එවැනි සිත් විකල ශිල්පේ නතුරෙන් අපිට ඇංගල දික්කට පෙන්වන්න පුළුවන් හැදෙන ගාන තමයි පිස් ලෙනාඩ් පෙරේරා. මෙන්න ඔහුගේ විකල ගීතයක්. යයි ජහති ගති වතුරු යයි සිරිතිරෙත් වතුර යයි අනේ අනිත්‍යං මල ගෝලම්බෝ වෙලා පඳුරු ගානේ නෝනලා ඉන්නේ අපි නැති වෙන තහලේ අපේ සිංහලයා අව අපේ සිංහලයා සංකරහි ජහති ගති වතුරු යයි සිරිතිරෙත් වතුර යයි අනේ අනිත්‍යං මල ගෝලම්බෝ වෙලා පඳුරු ගානේ නෝනලා එන්නේ අපි නැති වෙන තාලේ කාරයට නිඳා කරලා ගවුම කිමෝන ඇඳලා මලා නේද අනේ දැන් මොකටද ඉඳලා කොණ්ඩෙ කොටයි ඩොංකි කපයි කොණ්ඩෙ කොටයි ඩොංකි කපයි කැනුලා මයි මෙහෙ පාති නවනාරී දීලා නැගී නැගී පැටලිලා දුකී දොසීලා වෙලා ඒ කම්කරුපැය වැඩසටහනකින් මීට අවුරුදු ගණනාවකට පෙර නිෂ්පාදනය කළ වැඩසටහනකින් ගුවන්විදුලියේ දෛනිකව දිනපතා ප්‍රචාරය කරන නැත්නම් විසිරුවා හරින වැඩසටහන් මෙන්ම තමා පිළිබඳව දිනෙන් දින ඇතිවන පරිවර්තන තොරතුරු එක්කර තබා ගැනීමත් ගුවන්විදුලිය විසින්ම සංරක්ෂණ ගබඩාවට භාර කරන තවත් වැදගත් කාර්යයක් වෙනවා. වසර 50ක ඉතිහාසයේ පිළිබඳව වරින් වර ගුවන් විදුලියේ ඇති වූ නව්‍යතාවය පරිවර්තනය ගුවන් විදුලියෙන්ම කියාපාන පටිගොන්නක මෑතකදී තමා සංස්ථාවක් බවට පත් වූ සැටි කියාපෑ ප්‍රවෘත්ති ප්‍රකාශයේද මෙසේ තැන්පත් වී තිබෙනවා. ලංකා ගුවන් විදුලි සේවය අද ලංකා ගුවන් විදුලි සංස්ථාව බවට පත් වෙයි. අද සිට ලංකා ගුවන් විදුලියේ සියලු කාර්යයන් ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතට පත්වන අතර මින්පසු සියලු ප්‍රචාරවලදී කාර්යාලයේ හැඳින්වීම වන්නේ ලංකා ගුවන් විදුලි සංස්ථාව යන්නයි. ප්‍රවෘත්ති સમાપ્તයි. මේ ලංකා ගුවන් විදුලියේ ස්වදේශීය සේවයයි මේ වේලාවට දියවිත නිවේදන උදෑසන 8:30ට ප්‍රචාරය වන බව කරුණාවෙන් සැලකන්න. දැන් වේලාව 7:05 විනාඩි 11යි. ලංකා ගුවන් විදුලි සංස්ථාව ප්‍රතිෂ්ඨාපනය කිරීමේ උත්සවය පිළිබඳ විස්තර විවේචනයක් දැන් ප්‍රචාරය කරමු. ආයුබෝවන් යුකේන් යුකේත ජාත්‍යය රටවල ඉතිහාසය දෙස බලන විට ඒ ජාතියට රටට ආරම්භ විය හැකි උද්දාම විය හැකි ශ්‍රේෂ්ඨ අවස්ථා ගණනාවක් දකින්නට පුළුවන්. අද අපේ ජාතියට ඉතා ශ්‍රේෂ්ඨ දිනයක්. ලංකා ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත්වීම නිමිත්තෙන් මහා මංගල උත්සවයක් දැන් පවත්වනවා. ඒ 50 වසරක ඉතිහාසයේ ගුවන්විදුලි ඉතිහාසයේ ලංකා ගුවන්විදුලි සේවයේ ගුවන්විදුලි සංස්ථාවක් බවට පත් වූ අවස්ථාව වැදගත්ම අවස්ථාවක් ලෙස සැලකෙන මොහොතක් පිළිබඳව මතක සටහනක්. ඒ සියලු මතක සටහන් ලැබින් දැන් අතීතයේ පරමෝත්කෘෂ්ට රාජනීන් වහන්සේ හැටියට දෙවැනි එලිසබෙත් යන නමින් උන්වහන්සේගේ යටත් වැසියන් වශයෙන් රාජපාක්ෂික භක්ති ප්‍රේමාත්යෙන් යෙදී පිළිගන්නා බව ශ්‍රී ලංකාවේ අග්‍රාණ්ඩුකාර අග්‍රාංග මාත්‍ය හා අනිකුත් රාජ්‍ය මාත්‍යයන් යන අපි එක හඬින් එක හිතින් එකම සම්මුතියෙන් එක්දා සම්සය පනස්සකේ පෙබරවාරි මාසේ අටවෙනිදා ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාණ්ඩුකාරතුමා වෙනුවෙන් ඒ ප්‍රකාශය කරමින් එංගලන්තයේ 6 වෙනි ජෝර්ජ් රජුගේ ස්වර්ගස්ථ වීමෙන් පසු ලංකා වාසීන් සියලු දෙනාම බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි එලිසබෙත් රැජිනගේ අතවැස්සන් බවට පත්වන්නෙමු දිවුරා කියා සිටි වගයි. ඉන් අනතුරුව කලකට පසු කාලය ගෙවි ගොස් යටත් විජිත කඳවුරක් බවට පත් ශ්‍රී ලංකා ද්වීපයට එලිසබෙත් මහරජින සම්ප්‍රාප්ත වූ වගයි. එදා ඒ කියන්නේ සිරේදා ලංකාවට පැමිණි අවස්ථාවේදී සිටි ආත්මෙන් අඳගෙන නෙවෙයි මේ උත්කෘෂ්ඨ උත්සවයේ ගැළපෙන අන්දමේ විශේෂ අන්දමකින් එතුමිය අද චරිතයව සිටින්නේ. ඔතුන්න මෙන් දිවිසන ඇගේ රාජකීය ආභරණයේ හිතේ දෙලවාගෙන ඒ අතරතුරම විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට ඔබනන්දේ මෑණියන්ගෙන් සැරසීගෙන යට ගමන් කරන්නේ දැන් ක්‍රමක්‍රමෙන් ගමන් කරන්නේ මේ ශාලාවේ ඇතුළේ මෙදුරු තුනයි පෙරහැරේ ගමන් කරනවා ඒක පස්සකින් නියුක්ත මණ්ඩලයේ නිලධාරී අනිත් පැත්තෙන් සෙනඟ සභාවේ නිලධාරී පිටිපස්සෙන් ගමන් කරන්නේ ඒ පෙරහැරේ අග්‍රාමාත්‍යමා ඒ පිටිපස්සෙන් ආදිපාත්තුමා දෙවෙනි එලිසබෙත් මහරජන ගමන් කරනවා පෙරහැරේ අවසාන වශයෙන් ගමන් කරන්නේ මහා රජිනගේ පවුලේ ආරක්ෂක පිට කණ්ඩායමයි. දැන් මේ අවස්ථිත පිරිස ක්‍රමක්‍රමයෙන් නැවත වරක් ගමන් කරන්න හදනවා මේ ශාලාවේ අනිත් පැත්තට. ඉතින් මේ ඇතුලේ හැසිරෙන අන්දම පරිස්සම් කිරීමට. එවන් යටත් විජිතවාදී යුගයේ නටබුන් අභිබවාගෙන පරිවර්තන යුගයේ බිහි වුණා. ඒ පරිවර්තන යුගයේ සමාරම්භය වූයේ 1956 පොදු ජනතාවලත් ජයග්‍රහණයයි. ඒ දින දිවංගත අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක මහතා මේ නව පරිවර්තන යුගයේ ප්‍රමුඛත්වයේ ධර්මෙන් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය পদවිය භාර ගනිමින් තමාට විශ්වාස කරන්ට පුළුවන් ආණ්ඩුවක් බලයටපත් කිරීමට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම එනම් නිදහස් ඡන්දේ පාවිච්චි කර අප රටේ මහජනයා විසින් අප බලයට පත් කර තිබේ. ආණ්ඩුවක් පිහිටුවීමට අග්‍රාණ්ඩුකාරතුමා මට කරන ලද ආරාධනය පිළිගෙන අද මම ආණ්ඩු අමාරු ගැටළු ප්‍රශ්න කීපයකට අපිට මේ කාලේදී මූණ පාන්න තිබෙන බව මම හොඳට දනිමි. මගේ ඇමති මණ්ඩලයත් මමත් නිහතමානීභාවයෙන් මේ බරෑරුම් වගකීම පිළිගනිමු. අපේ යුතුයකම් අවංක ලෙස අපේ මුළු සත්‍ය ප්‍රමාණෙන් මහජන මතය අනුව ඉෂ්ට කරන්ට අපි බලාපොරොත්තු වෙමු. අපේ වැඩපිළිවෙල ක්‍රියාවේ යෙදීමේදී ජාතික ආගමික සහ වෙනත් සුළු පෙරිස් ඇතුළුව කාත් ප්‍රයුක්තක් නොකර ප්‍රජාතන්ත්‍රවාදයේ අනුව යුතුයකම් ඉෂ්ට කරන්ත අපි කවදාත් සූදානම් සිටිමු. ජාතික වශයෙන්, සමාජීය වශයෙන්, සංස්කෘතිකමය වශයෙන්, දේශපාලනික වශයෙන් ඈ විවිධ විෂයන්හිදී එදා 1956 ඇරඹී පරිවර්තන යුගයේ නිදහස් මාවතේ නිදහස් දේශයකට නිවහල් ජනතාවක් කැටුවගේ ගමනේ ශ්‍රී ලංකා ද්වීපයේ ස්වෛරී ජනරජයක් බවට පත් වූ දාද දැන් වීර මාතාව සත්ව වර්ෂ ගණනාවකින් මේ රටේ පහළ වූ වීර මාතා කරුවක්‍රමාචාර්ය විශේෂ මණ්ඩපයේ පිවිසියා. පස්තරු 12:56 ට වෙන සුබ මොහොතින් අභිනව ජනරජයේ ප්‍රථම අග්‍රාමාත්‍ය තුලිය දියුරුම් දුන්නාය. සිරිමා වූ රත්පත්තු දාස් බණ්ඩාරනායක වන මම ශ්‍රී ලංකා ජනරජයේ අවනතය බවතද පක්ෂපාත බවතද ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ආරක්ෂා කොට අනුගමනය කරන බවතද අග්‍රාමාත්‍ය දුරයට අය සියලු කාර්යයන් සහ කර්තව්‍යයන් ආන්තික ව්‍යවස්ථාවට හා නීතියට අනුකූලව සිදු කරන බවටද ගෞරව බහුමානෙන් යුක්තව ප්‍රතිඥා දෙමි. වසර 50ක් තිස්සේ ජනතාව පෙරට යන ප්‍රගතියට යන ගමනේ ගුවන්විදුලියේ සංරක්ෂණ ගබඩාවද මතක සටහන් එකට එකතු කරමින් පොදු ජනතාව සමග එකට රැඳී සිටී. ගුවන්විදුලි සංස්ථාවේ සංරක්ෂණ පුස්තකාලය පිළිබඳව ප්‍රේමකීර්තිද අල්විස් මහතා නිෂ්පාදනය කළ සංරක්ෂණ පුස්තකාලයෙන් වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට දෙනවා. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙනාවේ සුරිකා පෙරේරා. දැන් ලව රාත්‍රී 7යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව